සෞන්දර්යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරන්ජනගේ ජනරන්ජනගේ ජනරන්ජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී සහ සංස්කෘතික චින්තනයේ හැඩතල නිර්මාණය කිරීමෙහිලා සරච්චන්ද්‍රයන්ගෙන් ඉතු වුණු මෙහෙවර අපට කිසි කලක අමතක කරන්න බෑ. එතුමා අපට අහිමි වන්නේ 1996 දී. නමුත් එතුමා විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද සංස්කෘතික හෙවණැල්ල අපේ රටේ ජන ජීවිතය තුළ වගේම විදද්දයින් අතරත් මහා දවැන්ත සෙවණැල්ලක් හැටියට චිරස්ථායීව පවතිනවා. එතුමා අපේ නූතන රසික ප්‍රජාවගේ රසඥතාව ඊටාම ඉහළ තලයකට ගෙනාවා. අවරගණයේ කලාවන් රස විඳින්නට පුරුදු පුහුණු වී සිටි අපේ රසිකයින්ට දෘශ්‍ය කාව්‍ය කියන්නේ කුමක්ද? සැබෑ නාට්‍ය රසය කියන්නේ කුමක්ද? සැබෑ සාහිත්‍ය කියන්නේ කුමක්ද? කියා වටහා තෝරා බේරා දුන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර. එතුමාගේ ශාස්ත්‍රීය සේවාව ගැන කතිකා කරන්න ජනරන්ජන ගීවර්ෂණයේ ලැබෙන ඉඩකඩ ඉතාම සීමිතයි. මේ නිසා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට නිර්මාණයන් හැටියට රසික ප්‍රචාව වැළඳගත් නාට්‍ය කිහිපයක ගීතෝස්සේ සරච්චන්ද්‍රයන් අනුස්මරණය කරන්නයි අපි අද කල්පනා කරේ. ඒ සඳහා මා තෝරගත්තේ මුලින්ම එතුමා නිර්මාණය කළ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයෙන් උපුටාගත් ගීතයක්. Thank you. ඇදුරු තුමා වන්න මගේ නුදුන් නම් ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ කිරිනුල්ගය නගින්ට අත් වැලක් දෙන්න ඇදුරු තුමා වන්න මගේ නුදුන් නමෝ නගින්ද අත් වැලක් දෙන්න මාහට දෙන්න ගුරු උපදෙස් දියෝ වෙසක් මාවෙන් මාහට දෙන්න සැපටත් දෙකටම නොහරින හිත මිතුරෙකුසේ නගින්ත අත් වැලකුඳින් අදුරු තුමා වන්න මගේ නුදුන් නමෝ ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරිදුර්ගය නගින්ත අත් වැලකුඳින් ආචාර්ය ගුණදාස අමරසේකරයන් සරච්චන්ද්‍ර හඳුන්වන්නේ ශ්‍රී රාහුල හිමිපාණන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ බිහි වුණු මහා කවියා සරච්චන්ද්‍ර බවයි. එතුමාගේ નિસર્ગ සිද්ධ කවිත්වයක් ප්‍රතිභානයක් ඒ වගේම සාහිත්‍ය ඥානයක් ඔහුගේ දුෂ්කාවවල කඩපතකින් මෙන් පෙනෙන බවයි ආචාර්ය ගුණදාස අමරසේකර පවසන්නේ. ඇත්තටම එතුමාගේ නාට්‍ය අවලෝකනය කරන විට අපට පෙනෙන දෙයක් තමයි චිරන්තන සාහිත්‍යයෙන් සරච්චන්ද්‍රයන් ලබාගත් ආభాසය සහ පෝෂණය. බෞද්ධ සාහිත්‍යයේන විවිධ කතාවස්තුන් තෝරා බේරාගෙන ඒවා සැබෑ නාට්‍ය ධර්මයට එකඟව පෙළගස්වා සැබෑ නාට්‍ය අනු කුමක්දයි පහදා දුන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර. නාඩගම්, නෘත්‍ය වැනි බාහිර අලංකාර වලින් සැරසුණු නාට්‍යවල සැබෑ නාට්‍ය රසය ලබා ගන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ නිසා අපේ සිංහල නාට්‍ය රසිකයින් නාට්‍ය හැටියට දැක්කේ බාහිර අලංකාර වලින් පිරුණු සැබෑ නාට්‍යමය අවස්ථා වලින් තොර හුදු සංදර්ශන පමණයි. මේ නිසා නාට්‍ය හැටියට සම්දර්ශන වලින් රස විඳින්නට පුරුදු වූ අපේ රසිකයින්ට සැබෑ නාට්‍ය අනු කුමක්දයි පහදා දුන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර. එතුමාගේ නාට්‍යවල පෙනෙන ප්‍රබලම ලක්ෂණය තමයි එතුමාගේ සාහිත්‍ය ඥානය සහ කවිකම ප්‍රතිභානය. මේ නිසා ඔහුගේ සෑම නාට්‍යකම අපිට ඊටාම විශිෂ්ට ගීතාවලියක් අහන්න, දකින්න, රස විඳින්න ලැබුණා. හැබැයි ඒ ඒ නාට්‍ය වස්තු විශේෂ සහ ඒවායේ පාත්‍රයින්ට උචිත විදිහට තමයි එතුමා භාෂාව භාවිතා කරේ. පැරණි කවි සමයේ ආభాසය ලැබලා ඊටාම විශිෂ්ට කාව්‍යෝක්තීන් ගෙන් අලංකృత නාට්‍ය රචනා කළා වගේම ජන නාට්‍ය සම්ප්‍රදායෙන් ඉදිරිපත් කළ නාට්‍යවලදී ඔහුගේ භාෂා ශෛලිය මුළුමනින්ම වෙනත් අතකට හැරෙව්වා. ඊට නිදර්ශනයක් තමයි එළොව ගිහින් මෙලොවාවා කියන ජනනාට්‍ය ඇසුරින් කරපු විනෝදාත්මක ප්‍රහසනාත්මක නාට්‍යයේදී සරච්චන්ද්‍රයන් භාවිත කළේ. මේ ඊට හොඳ නිදර්ශනයක්. අලු රෙදි පටියක් ඔල්ලේ ඔතාගෙන ආපු මිනිහා නම් උන් තමයි කොහෙද දිව්වේ කියපන් විගාට? ඔන්න ඔහෙ පිළි කන්නට දිව්වා. මගේ හිතේ හැංගිලා ඇති ඔය පැත්තේ නිදා කොටේ තල දසාව හොඳ වෙන පාටයි පෙනෙන්නේ හිඟානුකා අඩු ගණනේ අවුරුද්දක් ඉන්නේ කවදා සිද්ධ වෙන දෙයන්ද අස්පයකුත් සම්බ වුණා ලේසියෙන්ම එළව යන්න කලුහාමිගේ දුවට ගිහින් දෙන්න හැකි ගමයි යන්න විදී රත් රන්නඳගෙන යන්න විදියේ කුත්තේ පාය මාත් එක්ක එළව යන්න කැමතිද ඔබ අස්පයෝ මාත් එක්ක එළව යන්න කැමතිද ඔබ අස්පයෝ හනික යමං ගාට ගාට ඉන්නේ නැතුව එක පිම්මට හනික යමං දාට ගාට ඉන්නේ නැතුව එක පිම්මට හඳට උඩින් තියන එළව ඉරට උඩින් තියන එළව හඳට උඩින් තියන එළව ඉරට උඩින් තියන එළව හුළඟ වාගේ යන්න ඕනේ කඳ උඩින් ඉගිල්ලා ආහස් ගඟේ පීනලා වලා කුලේ පාවෙලා ආගංගේ පීනලා වලා කුලේ පාවෙලා හනික යමං ගාත ගාත ඉන්නේ නැතුව එක පින්මක මාත් එක්ක එළවලා සමති ගෞම අස්සයෝ අපේ කාව්‍යාවලියේ එන සිලෝ ඇසුරු කරගෙන තමයි එලෝගිහිම් මෙලවා ආවා නාට්‍යයේ සංවාද රචනා කරලා තියෙන්නේ. ඊටාම සරල සිලෝ විරිතින් ලියවිච්ච එලෝගිහිම් මෙලවා ආවා නාට්‍යයේ ඊටාම සරල බසින් අර ගැමි චර්තවලට ගැළපෙන විදිහට තමයි මහාචාර්ය සරච්චන්ද්‍ර භාෂාව භාවිතා කරන්නේ. සරච්චන්ද්‍රන්ගේ භාෂා නිපුණත්වය කැපිලා පේන නාට්‍ය තමයි එතුමා පරිණත අවධියේදී නිර්මාණය කළේ. ඒවායේ අපේ චිරන්තන සාහිත්‍යයෙන් ලබාගත් ආලෝකය ප්‍රභාව සහ ප්‍රභාස්වරය ඊටම කැපිලා පේනවා. සරච්ඡන්දයන්ගේ භාෂා භාවිතය ගැන මහාචාර්ය සුජාත ගම්ලත් මුව නොසෑහෙන පරිදි වර්ණනා කරලා තියෙනවා. එතුමාගේ ජන්මෝත්සවයක් වෙනුවෙන් ලියවුණු සරච්චන්ද්‍රෝදය නම් ගුණකතනයේදී සරච්චන්ද්‍රයන්ගේ කවිත්වයක් එතුමාගේ භාෂා භාවිතයත් පිළිබඳව ඊටාම විශිෂ්ට තක්සේරුවක් සුචරිත ගම්ලත් විසින් කර තිබෙනවා. ඒක ඇත්තටම සරච්චන්ද්‍රයන්ගේ භාෂා ව්‍යවහාරය සහ කවිත්වය ගැන හදාරන්න ඊටාම හොඳ අත්වලක් හැටියටයි මා දකින්නේ. සරච්චන්දයන්ගේ පරිණත නාට්‍යවලදී ඔහුගේ එක් එක් නාට්‍යවලට භාවිතා කළ භාෂා ව්‍යවහාරය වගේම සංගීතයත් විවිධ වුණා. සිංහබාහු මනමේ වැනි නාට්‍යවලදී යොදාගත් සංගීතයත් එළෝ ගිහින් මෙළෝ ආවා වෙල්ල වැහුම් වැනි නාට්‍යවලදී යොදාගත් භාෂාව හා සංගීත භාවිතයත් ලොකු වෙනසක් අපිට දකින්න පුළුවන්. සරච්චන්දයන් අවසාන කාලයේ නිර්මාණය කරපු ලෝමහංස නාට්‍යයට උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය ඇසුරින් පණ්ඩිත් අමරදේව ඊටාම ගැඹුරු සංකීර්ණ තනු නිර්මාණය කළා. ලෝමාංශ නාට්‍යයේ එන සියලුම ගීත උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ විවිධ රාග මත තමයි පදනම් වුනේ. මේ නිසා සරච්චන්ද්‍රන්ගේ පරිණත සංගීත රසාස්වාදයක් සංගීත භාවිතයත් පිළිබඳ හොඳම නිදර්ශන අපිට දකින්න ලැබෙන්නේ ලෝමහංශ වගේ නාට්‍යයක. මේකෙදී අපි තෝරගත්තේ ලෝමහංශ නාට්‍යයෙන් සංගීතය නිර්මාණය කළේ පණ්ඩිත් අමරදේව. මේ ගීතය ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවමයි. අපි ඒ ගීතය දැන් රස විඳිමු. පිරිකුළුමුනේ ඉඳ පාමුල වැඳ වැටි සිටින වැසි ගන දෙස බලමින් දස රජදම් මා කෙලෙස රකින්නද පෙම්බර දේවිය ඔබ හා මම වෙමු අප වැසියන්ගේ මෞපිය දෙදෙනා ඔබ කුසහොත් අප දරු දෙදරාසේ වැසියොද වෙති අප දෙදෙනාගේ ගලෝ උන්ගේ සිත් තුල ඇති දුක දකලා විසකලසද උන් සත සලසන් අයදී වටකන් දීමිස කෙලෙසද දෝහල් පසුදාදේ දදුවන්සේ කුල් ඇකයටගෙන මුත් කෙලෙසද සනසන්නේ වැළපෙන විට පෙම්බර දේවිය ඔබ හා මම දෙමු අප වැසියන්ගේ මෞඛ්‍ය දෙදෙනා කිසි කුලමෝ වැසි ජනදෙස බලමි තස රසම් කෙලස රකින්නද පෙම්බර දේවිය ඔබ හා මම යමු අත්වැසියා ලෝමහංස නාට්‍යයේ රජු සහ බිසව දෙදෙනාගේ අතර පැවසෙන දෙයක් තමයි මේ අමරදේවයන් ගායනා කරේ. ඒකේ ඉදිරිපත් කරන සංකල්පය මොනතරම් අනගි සංකල්පයක්ද කියලා අපට හිතෙනවා. රජු තම බිසවට කියනවා දේවියට කියනවා පෙම්බර දේවිය ඔබත් මමත් තමයි රටවැසියන්ගේ මව්පිය දෙදෙනා රටවැසියෝ මගේ දරුවෝ අපි දෙන්නගේ දරුවෝ මේ නිසා මේ රටවැසියන් දරුවන් මෙන් ඇකයටගෙන සනසන්නේ කොහොමද කියලා දේවියගෙන් ප්‍රශ්න කරනවා මේ රජු Tamanගේ රටවැසියන් දිහා කොතරම් දයාබරිත ලෙස කරුණාවන්ත ලෙස බලනවාද කියන එකට හොඳම යෙදුමක් තමයි සරච්චන්ටයන් භාවිත කරන්නේ මේ රජුත් දේවියක් තමයි මේ රටවැසියන් නම් දරුවන්ගේ මවත් පියා මේ සංකල්පය මොනතරම් වටිනා සංකල්පයක්ද කියලා අපිට හිතෙනවා මේ ඊටාම විශිෂ්ට රාගානුකූලව නිර්මාණය කරපු මේ ගීතය අමරදේවයන් ඊටාම විශිෂ්ට අන්දමින් ගායනා කරනවා. සරච්චන්ද්‍රන්ගේ කවිත්වය ඊටාම මනවින් කැපී පෙනෙන ඊටාම ජනප්‍රිය 1960 සිට අදවනතුරුත් අපේ රසික ප්‍රජාව પરම්පරා ගණනාවක් ආස්වාදය ලබන සිංහබහු නාට්‍යයේ එන තේමා ගීතය සරච්චන්ද්‍රයන්ගේ භාෂා ඥානය වගේම කවිත්වයක් මනවින් ප්‍රකට කරන අවස්ථාවක්. මහවග්ගපාලියේ එන පාලි ගාථාවක් ඇසුරින් තමයි සරච්චන්දන් මේ ගීතය සිංහලට නගන්නේ. පුත්ත ප්‍රේමං භන්තේ චවින් චින්දති චවිචෙත්වා චම්මං චින්දති චම්මං චෙත්වා මන්සං චින්දති මන්සං චෙත්වා නහරුං චින්දති නහරුං චෙත්වා අට්ඨින් චින්දති අත්තිංචත්වා අත්ති මිජිච්ඡං ආබච්ඡතිට්ඨති මේ pāli ගාථාව තමයි සරච්චන්ද්‍රයන් පුතුසේ නේමස් නහර හමසින්ද ඇත සොයා ගොස් ඇත තුලට වැද ඇත මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා යනුවෙන් සිංහලට නගන්නේ. කතරම් අපූර්වට ඔහු මේ pāli ගාථාව සිංහලට නගලා තියනවාද ඊටාම අර්ථ සම්පන්න ලෙස. සිංහබාහු නාට්‍යයේ තේමාව රැගත් මේ ගීතයෙන් අද අපි ජනරන්ජන දී වැඩසටහනින් මේ සරච්චන්ද්‍ර සමරුව સમાપ્ત කරන්නට සිද්ධ වෙනවා. දැන් සමන් දෙන්න සිංහබාහු නාට්‍යයේ මේ අපූර්ව තේමා ගීතයට. Thank you. Yeah. ආචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සංස්කෘතික මෙහෙවර අපට මෙවැනි අඩපැයකින් විමසා අවසන් කරන්නට බෑ. එතුමාගේ චින්තනය, එතුමාගේ සාහිත්‍ය, එතුමාගේ කලාව, ඒ වගේම එතුමාගේ සාහිත්‍ය විචාර චින්තාව අපේ රටේ සංස්කෘතියෙහි නොමැකෙන සටහනක් හැටියට පරපුරින් පරපුරට ගමන් කරනවා ඇති. අද අපි වෑයම් කරේ සරච්චන්ද්‍රයන්ගේ සංස්කෘතික මෙහෙවරින් අංශු මාත්‍රයක් ලේෂ මාත්‍රයක් ඔබ හමුවේ තබන්න. අපි තවත් වැඩසටහනකින් බලාපොරොත්තු වෙනවා සරච්චන්ද්‍රයන්ගේ සංස්කෘතික මෙහෙවර පිළිබඳ තවත් මතකාවර්ජනයක යෙදෙන්න. අදට අපි ඔබෙන් සමුගන්නවා. ආචාර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හම්පත් සිංහල භාෂිත ත්‍රිපිටකාගත